වෙලාව රාත්‍රී 8යි විනාඩි 6 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ ලොච්චියාගම ලිඳබැව ශ්‍රී විමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද දහම් සරසවි කතිකාචාර්ය පූජ්‍යපාද ඉලන්දගස්වැවේ සීල විසුද්ධි ස්වාමීන් වහන්සේ වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුරන්තු සග්ග මොක්ඛදං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 සද්ධාය සබන්නාගතෝ හෝති සීලේන සබන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ශාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස එවං හෝති අහෝ වතහං ආශවාණං කයා අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දික්කේව ධම්මේ සයං අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරෙයි යන්ති සෝ ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං විත්තධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති සාදු සාදු සාදු සද්ධාන්ත පින්නතුනි මේ පින්නතුන් සාදු කියලා මාත්‍රිකා ಉದ್ದೇಶය ඇසූ පමණින් ශ්‍රවණය කළ පමණින් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම්. ඒ සාදු කියලා අනුමත කරගත්තේ ධර්ම දේශනාව ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව පවත්වන ශේක්වා අපි ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ බරපැන දරලා මහත් වේශක් දරලා අද දවසේ මේ දේශනාව විකාශනය කරනවා අපි ශ්‍රවණය කරනවා ලෝකේ වැඩි දෙනෙකුට මේ මූනිපදය දහම්පදය ශ්‍රවණය කරන්න ඉඩ අවකාශ සලසලා තියෙනවා කියලා තමයි සාදු සිතින් සතුටු සිතින් මෙත් සිතින් තමයි සාදු කාරණාවක් පවත්වන්නේ. අපි මාත්‍රකාවයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ඩාසකයේ එන වටිනා සූත්‍රයක් සංඛාර උප්පත්ති සූත්‍රය. සංඛාර උප්පත්ති සූත්‍රයේ මෙතන අපි පටන් ගත්තේ කුණච පරම්පිකය කියන. ඒ කියන්නේ නැවතද භික්ෂුනි කියලා නැවත අමතන තැන. මේක ආරම්භයේ මේ කොටසම මේ විදිහට සද්ධාය සමන්නාගතෝ ශීලේන සමන්නාගතෝ සුතේන සමන්නාගතෝ ඡාගේන සමන්නාගතෝ පඤ්ඤාය සමන්නාගතෝ මේ පංච ධර්මයෙන් සමන්නාගත සමන්නාගත කියන්නේ යුක්ත වූ හුත එයාගේ සිත සද්ධාවෙන් සීලයෙන් සුතයෙන් ඡාගයෙන් ප්‍රඥාවෙන් මෝරා වැඩි සිටි කල්හි මිය යන මොහොතේ මරණාසන්න මොහොතේ සිත පිහිටුවා ගැනීමෙන් ආවර්ජනීය කුසලයක දැන් මේ බඳු කුසල දැන් මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නේ බරපැන දැරීම අටමහා කුසල් ගායනට ගැන මහා කල්ප අටක් ආනිසංසගෙන දෙන කුසලයක් තමයි ධර්ම දේශනාවක් සඳහා ඒ විදිහට ආරාධනා කරලා ධර්ම දේශනාවක් කරවීම. ඒ ඒ වගේ පින් මහා පින්කම් මේ පින්නතුන් අෂ්ට පරිස්කාර පූජාවන්, කටින පින්කම් අටමාක්සල් ගණයට පින්කම්, දැනන පින්කම් කරගෙන තියෙනවා මේ ජීවිතේට. ඒව ආවර්ජනය කරාම මේ විදිහට තමයි සද්ධායව සීලය සුතේ කියන්නේ ධර්ම ශ්‍රවණය කිරීම, බණ ඇසීම. ඡාග කිවිේ ක්‍රියාදවන්ත භාවය. දීමට තියෙන ලැබිකම දෙන්න පුළුවන්කම හිත නැමෙන බව කීමට. එතකොට ඒ ස්වභාවය ඇතිකොට ඒනු ප්‍රඥාවෙන් යුක්තව මෙහි යෙදීමෙන් ඔය උත්තරු හතරේ සද්ධාවේද සීලේයිද ධර්ම ශ්‍රවණයේද ක්‍රියාවේද ප්‍රඥාව මුල් කොට යෙදීමෙන් ඇතිවන කුසලානි සංසය කුසලය පුණ්‍ය ශක්තිය පුණ්‍ය බලය අන්න මරණාසන්න මොහොතේ ආවර්ජනය කරගත්තාම ඒ හිත පිහිටුවාම මනුස්සලෝ මනුලව කැත් කුලයක මහාකාර කුලයක උපත ඉන්ඔබ්බට තව තවත් තාකුරු මහරජකේ සිට ඉහළට සුද්ධාවාස දක්වා විනොත් ආකා සංඥා යතනේ සිට නේව සංඥා නා සංඥා යතනේ දක්වා ලෞකික වූ ලෞකික වූ සිත ඒ සිත් ඔක්කොම ලෝකෝත්තර මේ ලෞකික. හැබැයි කුසල පක්ෂයේ, සුගති පක්ෂයේ සපවත් ජීවිතයකට, සපවත් ආත්මයකට කියන මේ කරුණ කියන්න පුළුවන් ඒ අවස්ථාවකට සිට පිහිටුවාගෙන උපත ලැබීමේ. අද මා මාතෘකා කරගත්තේ ඔය පුණජපරම් වික්කේ වික්කු සත්තායේ අර විදිහටම එහෙම ඇවිල් ඇවිදින් පෙන්වා දෙනවා මේ සූත්‍රයෙන් පින්නතුනි අහෝ වතාහං ආසවානං කය අනාසවන් හේතෝ විමුක්තියෙන් පඤ්ඤා විමුක්තුන් දිත්තේව ධම්මෝ. දිත්තේව ධම්මගේ ditu දැමීමේ භවෙහිදීම. දැන් අර මුලින් පෙන්නපු තත්ත්වෙනුත් ඒවා මේ භවේ හදා ගන්න සිටේ උසස් භවයේ තමයි අර ඵල ආනිසංස හැටියට අර දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ. ditu දැමීම ආසවානම් කයගෙන වචනේ අහලා හොඳට පුරුදු වචනේ ආශව නැත්නම් හොඳට මල් පාන් පූජා කළා දිනපතා වුණත් ඉඳන් මේ පුණ්‍ය කම්මං ආතවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජති. ඔක බෞද්ධ පින්නතුන්ට හොඳට හිතට පුරු පුරුදු හිතෙහි පිහිටුවාගෙන ඉන්නේ කමතකම නොකර අර අවසාන මොහොත දක්වා පවත්වා ගන්න ඕනේ. මේ සූත්‍රයේ මෙතන මේ අර සංකාර උප්පස්ස වෙන මුල් කොටස තමයි මුලින්ම සැකලේ හිත පිහිටුවා ගැනීමෙන් ලැබෙන පළ තත්ත්වය මේ කොටස අවසාන කොටසට එනවා අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වව ධාරණෝ පින්නතුනි ආශ්‍රයන් දුරු කර ගැනීම, ෂේ කර ගැනීමට හිත වඩලා මෙලවදීම මේ භවය තුලදීම අපිට පුළුවන් වෙනවා නැවත මතු උපතකින් සිත මුදවා ගන්නට. ඒකට තමයි සෝ ආසවාණංකය අනාසවන් චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය විච්ඡ ධම්මේ සයන් අභිඥා සත්‍චිකත්ව උපසම්පන්න විහෙරති කියලා ඒ කොටසෙන් පෙන්වන්නේ. එතකොට එතෙන්දී පෙන්වනවා නැවත උපසකට හේතු වෙන්නේ නැති තැන. අපි මේ ටික ටිකක් බලමු දැන් සද්ධාව කියන කාරණය බුද්ධ අවිච්ඡප්පසාදෝ ධම්ම අවිච්ඡප්පසාදෝ සංඝ අවිච්ඡප්පසාදෝ අරියකාන්ත සීලේ අවිච්ඡප්පසාදයන්ටපත් වෙන තත්වය සබන් තුල ඇති කර ගැනීම බුද්ධෝ භගවා මාගේ එකම ශාස්ත්‍රෝන් වහන්සේ සත්තු භගවා ශාස්ත්‍රෝන් වහන්සේ මගේ එකම ශාස්ත්‍රෝන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කියන තැන මූලිකම ශ්‍රද්ධාවෙන් හිත පිහිටවන තැන. ඊළඟට භගවා ඥානාති භාග්‍යවතුන් වහන්සේමයි දන්නේ මේ සතර දුකින් එතර වෙන ධර්ම. පහන් ශ්‍රාවකෝ මම ශ්‍රාවකයා වෙමි කියන තැනටපත් වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රථම සද්ධාවේ ස්වરૂපය ස්වභාවය. ඒ විදිහේ වැඩිමෙන් පුළුවන් වෙනවා ලෝක ධාතු මේ විදිහට ඉක්මවලා සිත වඩලා සුගති භවයක මේ ජීවිතය ගත කරනවා සතර සුවයක් නැත්තේ නෑ සතර සුවයක් තියෙනවා ඒ සතර සුවේට ඇලී වාසය කරන එක පැත්තක් තියෙනවා ඒකට කියනවා සුගති භවයක පැතුම යම් කෙනෙක් ආශ්‍රයයන් දුරු කිරීමට මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨා කියන සතර ආශ්‍රවයන්ගෙන් අපි වෙන සිත පල් වෙලා දීර්ඝ කාලයක් දීගරක්ඛං ඉදං චිත්තං සංකිරිත්තං රාගේනවා, දෝෂේනවා, මෝහේනවා අන්න ඒ බඳු සිතකුයි අපි පරිහරණය කරන්නේ. ඒ සිත ක්‍රමයෙන් ආශ්‍රයන්ගෙන් මේ කිරේශයන්ගෙන් මුදවා ගැනීමට යම් ධම්මයක් අහලා, බණ ටිකක් අහලා අන්න එතනින් මේ සිත මුදවා ගැනීමටයි අද මගේ දේශනාවෙන් මම වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒ අවස්ථාවට එන්න ආශ්‍රයන්ගේ දුරු කිරීමට එන්න පින්නතුනි මෙන්න මේ විදර්ශනා භාවනාවට අදාළ මේ ඊතර වීම මේ ආශ්‍රයන් සිත මිදීම ඥාන මාර්ගයෙන් සිද්ධ වෙන්නේ නුවණකින් ඒ නුවණ ඇති කරගන්න තමයි ධර්මයක් ශ්‍රවණය කරන්නේ මෙන්න මේ වචන වශයෙන්වත් මේ ටික මතක තියාගන්න ඕනේ. පෙතත් 73ක් වූ ඥානකාණ්ඩයෙන් ඥානවලින් හය සත්‍පසාධාරණ ඥාන සම්මා සම්බුදුරන් වහන්සේ නමකට පමණක් ඇති වෙන ඥාන. එතකොට 73න් හයක් ඒ ශ්‍රාවක ඥාන නෙවෙයි ඒවා බුද්ධ ඥාන. එතකොට හයක් අඩු වුණාම 69ක්ම ශ්‍රාවකීන්ට රහත් උතුමාණන් වහන්සේලාට ඇති කරගන්න පුළුවන්. ඒක 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අර්ථධර්ම නිරුක්ති ප්‍රතිපාණ කියන සිව්පිලිසිම් ව්‍යාපත් මහරහතන් වහන්සේලාගේ මට්ටම ඒ එතනක් සම්මා සම්බුදුන් වහන්සේ නමකට ඇති වෙන ඥාන මට්ටම ඇති වෙන්නේ නැහැ. නමුත් රහත්භාවයට සුස්ත විදර්ශනාවෙන් රහත්භාවයටපත් වෙන රහත් උතුමාණන් වහන්සේලාට විදර්ශනා භාවනා පූර්වාචාර්යවරුන් දක්වන මෙන්න මේ මේ ඥාන 10ට මේ පින්නතුන්ගේ අවධානය යොමු කරන්න වචන වශයෙන්වත් මතක තබා ගන්න ඕනේ සුත්තමේ ඥානය. වචන කීපයකින් විතරක් විස්තර කරනවා අවස්ථාව මදි වෙනවා නැත්නම් අපිට ඉතින් දේශනෙට සුත්තමය සුත්තමය කියන්නේ අහනවා කියන එක. කන් දීගෙන යොන්සෝ මනසිකාරයෙන් බණ පදයක් ධර්ම කාණ්ඩයක් ධර්ම විවරණයක් ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ ඒ ඒ හැකියාව ලබන්න මේ අවස්ථා දෙක මේ අපේ පින්නතුන් ළඟ තියෙන්න ඕනේ. එකක් සිත පාලනය කරගෙන අහෙන ධර්ම පදයට ඕහිත සෝතෝ ධම්මං සුණාති කියලා ධර්මයේ පෙන්නනවා. ඒ ආකාරයෙන් සිත ඇහෙන ධම් පදයෙන් පිට යා නොදී ධර්ම ශ්‍රවණය කිරීම හැකියාව තියෙනවා. ඒතකොට සිත පාලනයක් එතනම සමාධියකටපත් වීමක් කියනවා බණ දික්ක අහන මොහොතේම. ඒකට කියන්න පුළුවන් චිත්ත විද්‍යාග්‍රහණයක් ලැබීමේ හැකියාව කියලා. මොකද්ද වචනේ? චිත්ත විද්‍යාග්‍රහණයකට දක්ෂයෝ වෙන්න ඕන බණහනකොට. ඊළඟ කයත් ජයග්‍රහණයකට ඒ ඉලව් පැවැත්ීමේ තියෙන්න ඕනේ. දැන් හොඳයි අර්ථපාඩියක් නියම අසුන් අරගෙන ඉන්නවා. දැන් කාය විද්‍යාග්‍රහණය කියලා කියන්න පුළුවන් එතෙන්ට. දැන් ওই අවස්ථා දෙක හදාගෙන අන්න බණ ටික අහනකොට ඇති වෙන ඥානය තමයි සුත්තමේ ඥානය. අසූ පමණින් අතන පමණින්. පළවෙනි ඥානය එතකොට සුත්තමය ඥානය. ඊළඟ සීලමය ඥානය. දෙවෙනි අවස්ථාව සීලමය ඥානය. සීලමය ඥානය කියන්නේ සිල් ගන්නවා වාලි සිල් ගන්නවා කියන එක නෙමෙයි. අපි මේ සීලයේ ගන්න සීල් රකින්න නැත්නම් සිල්පද ටික කඩා ගන්න තු ආරක්ෂා කරන්නේ ගිහිවත පමණට පංච සීලය, පොය අට සීල් මේ විදිහට අර සිදුරු නැති කබර නැති පිරිසුදු සීලයක් ආරක්ෂා කරන්නේ කාය වචී මනෝ සංවරයෙන් අපිට ඕනෑ කරනවා කුසලට නැඹුරු හිතක් හදා ගන්න පළමුව කොට. පවට නැඹුරු නෙමේ පිළට නැඹුරු කුසල් කරන ශක්තියට විදර්ශනාදී භාවනා කරන්න පුළුවන් ශක්තියක් ඔය හිතේ ඇති වෙන්නේ සීල ඥාණයෙන් සීල් රැකීම නෙමෙයි මම මෙහෙම සීලයක් රකින්නේ මම සීලය ආරක්ෂා කරන්නේ මට උතුම් මාර්ගයකට උතුම් වැඩපිළිවෙලකට මගේ සිත වඩවා ගන්නයි මේ සීලය රකින්නේ ආ මෙතෙන් තේදෙන ඥාණයටයි සීලමය ඥාණය කියන්නේ ඊළඟ සමාධි භාවනාමය ඥානය ඊළඟ ධම්මස්තිති ඥානය, සම්මස්තර ඥානය, උදයබ්බේ ඥානය, බංග ඥානය, ආධිනව ඥානය, සංකාරෝපපත් සංකාරෝපේක්ෂා ඥානය මෙන්න මේ ඥාන උතන කොට නමයයි. දැන් මේවා වචන වශයෙන් මේ වෙනකොට අපේ පින්නතුන් අහලා තියෙනවා පොතපතේ කියනකොට ධර්මදේශන අහනකොට. ඒවා විස්තර කරන්න වෙලා උම්මාදී වචන වශයෙන් ඔය විදිහට මතක තියාගන්න සංකාර උපේක්ෂා ඥානය ගැනට එන්න. සුතමේ ඥානය, සීලමේ ඥානය, සමාධි භාවනා මේ සමාධි භාවනා මේ ඥානය කිව්වේ සමාධි සිතක් ඇති කරගන්න ඕනේ. සීල පරිභාවිතයේ සමාධි මහත්ඵලෝ හෝති මානසංසු. සීලේනොයි සමාධියට එන්නේ. දැන් මේ පින්නතුන් පංචශීලයේ සමාදම් වෙලා සීලයෙන් තමයි මේ සංසුම් භාවයෙන් දැන් මේ මොහොතේ මේපත් වෙලා ඉන්නේ. ඒ වගේ ඒ විදිහට එතකොට ධම්මට්ටි ඥානය කියේ මෙන්න ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් ওই ආශ්‍රවයන් ශ්‍රවණ ගෙවා දමන නුවණක් ඇති වෙන්නේ. බුදුරජාන් වහන්සේගෙන් විමසා සිටිනව වරික සුසීම භික්ෂුව ස්වාමීනි නිවනෙන් පස්සේද නිවන් දැකලාද ධර්මය අවබෝධ කරන්නේ ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්නේ කියලා. පොත කරක් නේ. සුසීම භික්ෂුවට බුදු පියාණන් වහන්සේ දෙනවා කුබ්බේ කෝ සුසීම ධම්මස්ති ඥානං. මෙන්න මේ ඥානය තමයි මේ මේ විදර්ශනා ඥාන පිළියේ මේ ඥාන මෙතන 14ක් වෙනවා අපි එයින් හතරවෙනි ඥානය ධම්මට්ඨිති ඥානය. ධර්ම ශ්‍රවණය කිරීමෙන් නුවණක් හදා ගන්නවා කියන තැන ඉඳගෙන බණ ටික ගන්න. අර කතා රසයක් ටිකක් ධම්ම රසයක් දැනගැනීමේ උමනාවෙන් අහන එක නෙමෙයි. නිවනට යොමු වුණු මාසක් පවත්වාගෙන කොහොමද නිවන රකින්නේ? කොහොමද මේ ස්කන්ධ පංචකයේ Nirodhaය පිණිස අපේ සිත වඩවා ගන්නේ? කියන තැනට ධම්මච්ච ඥානය කියන තැන සම්මර්ථනය කියන්නේ දහම් කරුණු අහන ධර්ම කරුණු හිතේ හිතේ ඒ මොහොතේමත් බණ අහන මොහොතේ පවා සම්මර්ථනයක් කියෙන්න විමසීමකට පත් කරගන්න ඕනේ කියන කාරණය උදයබ්බේ ඥානය කිව්වේ මේ නාම රූප ධර්මයන්ගේ උදයවැව ඇතිව නැති වෙන ස්වභාවය. ඒක වචන කියනකොට තේරෙන්න ඕනේ. දැන් බාට ටිකක් ආරා ගෙන්න ඕනේ. ඒක තේරෙන්න. අවබෝධයක් එන්න. ඊළඟ ඒ උදේවැය වෙනවා මේ ස්නේහයක්වත් නතර වෙලා නැතිව භංග වීමක්, බිඳීමක්, බිඳීමක් ඇතිව නැති වෙන බවක්, උදේ වැය බවක් මේ නාම රූප ධර්මයන්ගේ රූප ධර්මතාවයේ නාම ධර්මතාවයන්ගේ ස්වභාවය තමයි දිලීම, භංගය, විනාශය. ඊළඟට තමයි සංකාර උපේක්ෂාව කියලා කිව්වේ මේ தත්ත්වයා මේ සසර මේ ස්කන්ධ පංචකයේ අපේක්ෂාවෙන් සසර පතාගෙන පතාගෙන යන අය තමයි මේ සත්වයෝ. ඒ ඒ උපේක්ෂකාර්ථයට චතුත්ථ ධානයේ දීපත් වීමෙන් ඉන් ලැබෙන මානසික සුවයෙන් සහනයෙන් තනසිල්ලෙන් සමාධි සුවයෙන් ඉඳගෙන සමාධි සුවය ලැබමින් ඒ සමාධි සුවයටද නොඇලී උපේක්ෂකත්වයෙන් ස්කන්ධ පංචකේ විභාග කරන තැන තමයි සංකාර උපේක්ෂා එයින් ඇති වෙන ඥාණය තමයි සංකාරුපේක්ෂා ඥාණය කියලා පෙන්නන්නේ. එතකොට ඊළඟ එක තමයි ගෝත්‍ර භූ ඥාණය. ගෝත්‍රයේ මොකද්ද? ඔබ බාණේ ගත කරන්නේ පෘතුග්ජන ගෝත්‍රය. මෙන්න මේ පෘතුග්ජන ගෝත්‍රයේ පෙරලා දමලා ආර්ය ගෝත්‍රයට පත්වීමට ඥානයක් ඕනේ. ඇයි ඥානයක් ඕනේ? අපි විඥානයේ මුල් කොටයි මේ ස්කන්ධ පංචකය පවත්වන්නේ ඇහැ කන දිව නාසය ඇහැට කන දිව රූප ශබ්ද ගන්ධ රස දෙමින් මේ මේ ආස්වාද ජනක හිතකින් ලෝකයේ උපාදාන කරගෙන ඉන්න තැනක තමයි පෘතුජන සත්වයාගේ වාසය. ඉන් ඔබයින් එහායි මෙන්න මේ ගෝත්‍ර භූ ඥාණයෙන් මේ සිත මේ ලෞක්ක මට්ටමින් පෙරලා පෙරලිලා නිවන දෙසට යොමු වෙන ඒ මානසික తত্ত্বය ඥාන ස්වභාවයක් ඒක. ඒ ස්වභාවය තමයි ගෝත්‍ර භූ ඥාණය කියලා හඳුන්වන්නේ. දැන් අන්න එතකොට 10 වෙනි ඥානය දක්වා අපි කතා කළා. එතෙන් සිට තියෙන්නේ මෙන්න මේ කරුණු ටික ගෝත්‍ර භූඥාණයෙන් අනතුරුව මග්ග ඥානය. උපදින ඥානය මොකද්ද? මග්ග ඥානය. ඔය වෙනකොට ඩිංගක් ඇස්සරුණා මතකයට ආවා මග්ග මාර්ග ඥානයක්. ඒ මාර්ග ඥානය තමයි හතරක්ම එකපු ධර්මයේ පෙන්නවා. මග්ග ඥානය කියන්නේ ඇයි? දුහතෝ උත්තානි වට්ටානේ පඤ්ඤා මග්ග ඥානං. මේ දුහතෝ කියලා කියන්නේ කෙලෙසයන්ට ක්ලේශයන්ගෙන් නැගී සිටින්න ඕන හිත නග්වා ගන්න ඕන ක්ලේශයන් අතර වැටිලී සිටින අර ආශ්‍රයයන්ගෙන් ආශ්‍රයයන්ගෙන් සිත වසාගෙන තියෙන මේ මිනිස් සත්ත්ව අපේ ඔබේ ඒ සත්ත්ව ස්වභාවය තමයි චන්ද්‍රාගයෙන් මේ රූපේට චන්ද්‍රාගයෙන් වේදනාවට චන්ද්‍රාගයෙන් සංඥාවට චන්ද්‍රාගයෙන් සංකාරයට චන්ද්‍රාගයෙන් විඥාණයට බැඳුණු තැන තමයි මේ සත්වේ කියලා කියන්නේ සත්ව වූ තැන මෙන්න එතනින් මේ මේ ක්ලේශයන්ගෙන් රූපයෙන් රූපේට ඇති ක්ලේශයන් ක්ලේශයෙන් හිත නගා සිටුවා ගන්න තැන තමයි මේ පෙන්වන්නේ දුහතෝ වුට්ටානි වට්ටානේ පඤ්ඤා මාර්ග ඥාන. ඔන්න මාර්ග ඥානය කියන එක අපි කෙටියෙන් හඳුන්වා ගත්තා. ඒ මාර්ග ඥාන හතරයි එකක් මේ වෙනකොටත් දන්නවා මේ පින්නතුන් සෝවාන් මාර්ග ඥානය. ඒකත් පිළිසුගේ නැගීම නිසා අපිට ඥාන මාර්ග හතරක් ඇති වෙනවා. ඒන් ප්‍රථම ඥාන මාර්ගය තමයි සෝවාන් මාර්ග ඥානය. දෙවෙනි මාර්ග ඥානය සකු르දාගාමි. අතුන්වෙනි මාර්ගය අනාගාමි මාර්ග ඥානය. හතරවෙනි අවස්ථාව අරහත් මාර්ග ඥානය. එතකොට කෙලෙස් වලින් නැ ආසවයන් ගෙන් හිත මිදෙනකොට ඒකම තමයි කෙලෙස් වලින් නැගී සිටියා කියලා කියන්නේ. ඒක ඒක පටිසම්භිදා මග්ග ප්‍රකරණානුකූලව මෙන්න පෙන්වන විදිය කොහොමද දුහතෝ උත්තානි වට්ටානේ පඤ්ඤා මාර්ග ඥාන. දැන් මාර්ග ඥානයක් ඇති උනා ඒකේ සතරවැදෑරුම් ආකාරය අපි පෙන්නවා. මතක් කළා. එතකොට මේ ආර්ය ගෝත්‍රයටපත් වීම තමයි මෙතෙන් සිතයි. කොතෙන් සිතද? සෝවාන් මාර්ග ඥානයක් හදාගත්තාම ඇති වුණාම මාර්ග ඥානයකින් ස්කන්ධ පංචකයේ දැක එහි චන්ද්‍රාගයේ දුරු කරගත්තාම දුරු වුණා. දුරු වුණාම මෙන්න මේ මාර්ග ඥානය උපදිනවා. මොන මාර්ග ඥානයේද? සෝවාන් මාර්ග ඥානය. ඒ විදිහයි ඉදිරියට ඉදිරියට ආශ්‍රයන් දුරු වෙන ප්‍රමාණයට අනර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජනයන්ගේ කඩා ඉරුව දැමීම. ඒ විදිහයි ඊළඟ ඥානය ඔය මතක් කළේ 11 වෙනි ඥානය, 12 වෙනි ඥානය ප්‍රයෝග ප්‍රතිපස්සද්ධි පඤ්ඤා ඵලේ ඥානෝ. ඒ කියන්නේ ලොකු උත්සාහයකින් ලොකු උත්සාහයක ඉඳලා තමයි සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. සද්ධායි ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ වඩවා ගැනීමෙන් තමයි ඒ 37ක් වූ බෝධිපාක්ෂික ධර්මයන්නේ. වැඩිමේ ඵල තමයි මේ අපි අද සංක්ෂිප්තව සාරාංශ කරලා අරගෙන අපිට සාකච්ඡා කරන්නේ. එතකොට උත්සාහයක් ඇති කරගත්තා මේ ඒ උත්සාහය නිසා ඇතිකම මාර්ග ඥාණයෙන් ලැබිච්ච සංසිඳීමේ සුවේ තමයි ප්‍රයෝග ප්‍රතිපස්සද්දි ඵලේ ඥානං කියන්නේ සෝවාන් ඵලය. සෝවාන් මාර්ගය ඊළඟට ඇති වෙන తත්වය ඒ පෙරපසු නොවීම ඒ ඥානකාන්ත ඥානය ඇතිවීමත් සමග ඔය සිත නිවි සැනසී සංසුම් භාවයට පත් වෙනවා. අර කෙලෙස් වලින් කෙලෙස් ධර්ත වලින් දැවි දැවි නොයෙකුත් පරිපාකයන්ට පීඩාවන්ට ලක්වි ලක්වි ආපු සිත මේ මාර්ග ඥානයේ උපදිනවත් එක්කම සංසුම් භාවයකට සැනසිලි භාවයකට සිසිල්ලූ භාවයකට පත් වෙනවා. ඒ කොයි මට්ටමින්මද සෝවාන් වූ පමණින්ම ඒ අවිනිපාත ධම්මෝ අය සතර අපායකට උපදින්නේ නැහැ. නියතෝ සම්බෝධි පරායනෝ කියන තැන තමයි උතන. ඒ වචන තේරුම අපි සෝවාන් වූ තැනත්තා කවර කලකවත් සතර අපායක උපදින්නේ නෑ ආත්ම හතයි එයාගේ භව ගමන කියන බණ ටික අහලා තියෙනවා නේ එතන හොඳයි එතකොට දැන් 12 වෙනි ඥානෙට ඔය පයෝ පටිසද්ධි අවස්ථාව අපි කතා කළේ ඊළඟ 13 වෙනි අවස්ථාව විමුක්ති ඥානය අන්න ඒ විමුක්ති ඥානයේ පදේ මම ඉදිරියට ගත්තේ අපි මාත්‍රිකා සභා පුතන මේ අර කරුණු පහ වැඩි වීමෙන් මොනවද කරුණු පහ සීලයෙන් ඊළඟට සුතයෙන් ඊළඟට ඡාගයෙන් ඊළඟට ප්‍රඥාවෙන් ඒ කරුණු වලින් යුක්ත වූ කෙනාට පුළුවන් වෙනවා අර ආශ්‍රයයන්ගෙන් සිත මුදවා ගැනීම. කොහොමද ආශ්‍රයයන්ගෙන් සිත මුදවාගන්නේ? මේ මා පෙන්නමු දැන් මේ 14 වැදෑරුණු ඥාන මාර්ගයට ඇතුල් වීමෙන්. එහි 10 වෙනි අවස්ථාව ගෝත්‍ර භූ ඥානය. ඒ දක්වා එන්ට ඕනේ සුතමේ ඥානයේ සිට. බණ ටික අහන්න ඕන. සිල්වත් වෙන්න ඕන. මතක් කළොත් ඔබට. එතකොට සමාධියක් තියෙන්න සරල සමාධියක් තියෙන්න ඕනේ. බණ ටික අහන මොහොතේ පංච ඉන්ද්‍රියන්ගේ එකේ කරබුණුවට නොගින් කන දීගෙන ඇහෙන බණ පදයක් ගානේ සම්මර්ථනය කරමින් ඇහෙන්න අහන්න ඕනේ. එතකොට ඒක තමයි සම්මස්ත ඥානේ ධර්මයේ පිහිටි බව කියලා අපි කතා කරේ. දැන් අපි බලමු දැන් මාර්ග ඥානය ගැන කතා කළා කිතියෙන් මේ අවස්ථාවල් හැටියට අපි මතක් කරන්න වෙන්නේ ඊළඟ පයෝ පටිසද්දි ඵල ඥානං කියලා කිව්වේ සෝවාන් ඵල අවස්ථාව ඊළඟ අවස්ථාව විමුක්ති ඥානය ඒ විමුක්ති ඥානය කියලා කියන්නේ සින්න විවට්ට මනුපස්සනේ පඤ්ඤා විමුක්ති ඥානං කියන්නේ සංසිද්ධි කෙලෙස් දැන් සක්කාය දිට්ඨිය දුර වෙනකොට ස්කන්ධ පංචය දැරි ආත්ම කොටක තනින් හිත මිදෙනවා කියන එක මේ අහලා තියෙන මේ පින්නතුන්. එතෙන්ට තේරෙනවනේ. ඒ අවබෝධය එනකොට කඩා ගැමුණු නැවත එකතු වෙන මේ හිතේ නැවත හටගන්න හට නොගන්න ක්ලේශ ටික දකින්න අවස්ථාව තමයි ඒ කඩා දැම්මපු විහිරුවලා දැම්මු විසුරුවලා දැම්මු ප්‍රත්‍යය තමයි පඤ්ඤා විමුක්ති ඥානං කියලා පෙන්වන්නේ. විමුක්ති ඥානය ගැන අතන සූත්‍රයෙන් පෙන්වනවා චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කියලා. චේතෝ විමුක්තිය කියලා පෙන්වන්නේ සිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීමේ අවස්ථාව. ඒ සිත කෙලෙසුන් වලගේ මිදුණු බව ප්‍රඥාවට දීලා ප්‍රඥාව මුල් කොට විදර්ශනා ඥානයකින් අර ක්ලේශයන් නැවත අනුශේ මට්ටමින්වත් ආසව මට්ටමින්වත් නැවත නැගී නොසිතන විදිහටම සිතෙන් දුර්වී යෑමේ අවස්ථාව ප්‍රඥා විමුක්තියෙන් දකින ප්‍රඥා අවස්ථාව. එතකොට අන්න ඒ අවස්ථාව තමයි විමුක්ති ඥාන කියලා කියන්නේ. ඒක ධර්මයේ විවරණය කරලා පෙන්වනවා චින්න විවට්ට මනුපස්සනේ පඤ්ඤා විමුක්ති ඥානන්ත. ඒ කියන්නේ සංසිඳුණු කෙලෙස්. ඔබ ගෙවා දැමූ කෙලෙස්. ඔබ දුරු කරගත් කෙලෙස් ටිකක් දකින්න. මේ නිකන් යන්නම් වානේ යනවා නෙමෙයි මේ ගමන. තමන්ගේ හිතම වඩවමින් තමන්ම දැනුවත්භාවයෙන් යුක්තව මම මේ මේ ඵලයන්ට මේ මේ මාර්ගයන්ට මේ මේ සංසිඳීමට මම පත් වෙමින් මේ ආර්ය මාර්ගයේ ඉදිරියට වඩනවා කියන එකයි මේ පෙන්වා දෙන්නේ මේ පින්නතුන්ට. එතකොට හතරවෙනි ඒ 14 වෙනි අවස්ථාව තමයි පච්චවික්කණ ඥානං. පච්චවික්කණ කියලා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කිරීම. ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ මෙන්න මේ විදිය තදා සමුගතේ ධම්මේ පස්සනේ පඤ්ඤා පච්චවික්කේ ඥානං කියලා පෙන්නනවා. ඒවා පෙන්වන්නේ මාර්ගය පිළිබඳ. මම මේ මාර්ගයෙන් මේ කෙලෙස් දුරු කරගත්තේ. මේ ඥාන මාර්ගය. මොකද සෝවාන් මාර්ගයේ මේ පමණයි. සකු르දාගාමි මේ මාස්. වෙන සකු르දාගාම වෙනකොට කාමරාග පටික තුනී වාස්තමට එන තැන. අනාගාමී තමයි කාමරාග පටික අර අනුශේ මට්ටමෙම දුරු වෙන්නේ. ඊළඟ කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා ඒ පහම දුරු වෙන්නේ රහත් මාර්ග ඥානයෙන්. ඒ රහත් මාර්ග ඥාණයෙන් ඒ දුරු වුණාම මේ මේ සෝවාන් ඵලයේ සිට ප්‍රත්‍යවේක්ෂාවක් මේ හිතේ ඇති වෙනවා. ඒක නීතියක් එහෙම යන්නේ අනිවාර්යෙන් සෝවාන් උතුමා සෝවාන් පලඥායටපත් වූ තැනැත්තා එයා මේ ප්‍රතිවේක්ෂාවෙන් මගේ හිතේ තිබුණු කෙලෙස් මේ මාර්ගයට මම පැමිණලා දුරු කරගත්තා. මම ලබාපු මාර්ගය මෙයයි කියලා සෝවාන් උතුමාට දැනෙනවා. ස්වාමීතුමාට දැනෙනවා. ඒක ඒක තමයි මාර්ගය පිළිබඳ ප්‍රතිවේක්ෂාව කියන්නේ. මා නිවැරදි මාර්ගයේ ගමන් කළා ඒ මාර්ගයේ මල්ල මාර්ගයෙන් හෝවම් මාර්ග ඥානය පෙර කවර කලකවත් නොතිබූ ඥානයක් මට හටගත්තා මේදී තවත් කරුණක් කරන අනන්‍ය සංඥාස්ථාන විතීන්ද්‍රිය කියන අධිපති කොටයි සෝවාන් මාර්ග ඥානය ඇති වෙන්නේ එතකොට ඒ ලැබිච්ච ඵලය පිළිබඳ සැනසීලක් ලබනවා. කවුද සෝවාන් උත්තමයා. එතකොට කරුණු දෙක එකක් මම මේ මාර්ගයට පැමුණා කියලා ප්‍රතිවීක්ෂා කරනවා අනුපස්සනා කරනවා නැවත නැවත සිහි කරනවා. දෙවෙනි අවස්ථාව මම මේ ඵලයටපත් වුණා කියලා සෝවාන් උතුමා සිහි කරනවා ප්‍රතිවීක්ෂා සිහි කරනවා කියලා ගන්නවා. සිහි කරනවා. එතකොට මේ මේ කෙලෙස් ප්‍රහාණය කළා මේ මේ කෙලෙස් මම ප්‍රහාණය කරලා දැන් ඉන්නේ. බලන්න කොච්චර සිංහනාදයක් කරන්න පුළුවන්ද සෝවාන් උතුමාට. පුළුවන් නේ? එයාට ස්ථිරයි ස්ථිරයි. නැවත ප්‍රාණඝාතාදී ඒ දසාසුසල් කරන්න ජීවිත ආශ්‍රය කරන්නේ නැහැ. ඒක බුද්ධව විච්ඡප්පසාදෝ ධම්මිය විච්ඡප්පසාදෝ සංඝය විච්ඡප්පසාදෝ අරිකන් සීල අවිච්ඡප්පසාදේ ජීවිත හේතුවෙන්වත් බැහැර වෙන්නේ නැහැ එයාගේ. මදින මේ ජීවිතය තුලේ මට්ටම ලැබුවා පින්නතුනේ. ඊළඟ ඒ ඉවර නෑ එයා බලනවා මගේ හිතේ නැවත කෙලස් ඇතිවීමේ ස්වභාවයන් කොහොමද කියලා. ඔබ නුදුන් දන්නා විශාකාමෞතුමිය නාවෙනවා. දරු බල්ලෝ හදනවා. අර පිළිසුරුතුමා ගිහි ජීවිතේම ගත කරද්දී සෝවාන් ඵලයටපත් උනේ. එතකොට ඒ ගිහි මාත්‍රමමරු හිතන්නේ ඒවා ගැන. එහෙමනම් ඒ ඉතුරු කෙලෙෂය විශේෂ ක්ලේශයන් මගේ මේවා කියලා ඒවත් හිතට හොරයක් නැතුව අවංකව මෙහි කරනවා. මගේ මේ කාමාශාව මේ මට්ටමට තියෙන්නේ දැන්. මගේ පංච නීවරණයන්ට මගේ යොමු වෙන ගතිය මේ මේ සෝවාන් මට්ටමේදී සියලු කෙලෙසයන් දුරු වෙන්නේ නැහැ. හොඳයි. ඔන්න ඔය විදිහටයි එයා නිවන අරමුණු කරගෙන ජීවිතය ගත කරනවා. ස්කන්ධ පංචකය පරිහරණය කරනවා. ස්කන්ධ පංචකය කියුවම තේරෙනවද? මොනවා ස්කන්ධ පංචකය? රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. ඉතින් ඔය පද පහ කිව්වම නම් බොහොම ඉක්මනට කියනවා. ස්කන්ධ පංචකය කිව්වම තේරෙනවා නේද? තේරෙන්න ඕනේ. ආයෙත් හොඩි පොතේ මුලට යන්න ඕනේ නෑ. ස්කන්ධ පංචකය පරිහරණය කරනවා සම්මුති ජීවිතයට අදාළ කරගෙන විවාහ වෙනවා දරුවන් ලොහදනවා ගෙවල් දරනවා යානවාන ගන්නවා තම තමන් කරන ව්‍යාපාර ආදී රැකියා කරනවා නමුත් හිතේ කිඳාට හැගෙන තිනවා මොකක්ද නිවනයි මගේ අරමුණ පැහැදිලි එහෙම එහෙම අය අද ඉන්නවද නැද්ද ඉන්නවා අපිට හම් වෙනවා නිවන අරමුණු කරන මේ පින්නතුන් නිවන අරමුණු කරන නෙමෙයිද මේ තරම් දුර බැහැන් ලැබෙන්නේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ සතුටු සිතින් බණ ටිකක් දැන් සතුටුද සතුටු වෙන්න සාදුකාරයක් දිලා සතුටු සිතින් බණ අහන්න එතකොට ඔන්න ඔය ඥාන මාර්ගයේ ඕක ගැන පෙන්නවා මේ අපි අපිට වෙලාවෙ හැටියට මේ ගැඹුරට මේ දේශනාව කරන්න ලැබෙන්නේ නැහැ මෙන්න මේ කරුණු 14ක් ඥාන මාර්ගයේ 73ක් වූ ඥාන මාර්ගයේ විදර්ශනා භාවනා යෝගියාට අදාළ කරන ඥාන ගෝත්‍ර භූඥාන දක්වා අපි මතක් දේශනා කළා. ඉනොත් අද අපි විහෙතෙන්නේ අපේ පින්නතුන් මාර්ග ඥානයක් උපදවා ගැනීමට මේ ජීවිතය තුලදී. ඒකේ අවශ්‍යතාවය ඒ අවශ්‍යතාවයට නැත්නම් ඒට ආදාළ කරුණු ටිකක් පෙරමඟ දැක්වීමක් මේ දැක්කුවා. ඉතින් උදයබ්බේ ඥානය කියන්නේ උදේ වැය කියලා අපි පෙන්නවා මේ කාරණා සියල්ලම ඕනෑ කරන සරල කරුණු ටිකක් අපි පෙන්වා දෙන්න කැමැති පින්නතුනි ප්‍රඥාව අදිමාත්‍රා කොට වාසයක් කියන්න ඕනේ මේ ජීවිත තුළ මොකද්ද වෙන්න ඕනේ ප්‍රඥාව ප්‍රඥාව මුල් කොට යන පඤ්ඤාවස්ථාස්ථායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස් ඒ වගේ දහම් කොට පහලා තියෙනවානේ එතකොට ඒ ප්‍රඥාව අදිමාත්‍ර කොට ප්‍රඥාව ප්‍රමුඛ කොට මාර්ගයේ වඩලා සෝවාන් මඟපලයන්ටපත් වෙන්න පුළුවන්. ඒක පෙන්නනවා ධම්මානුසාරී කියලා. ඔන්න වචන ටික මම තියා ගන්න ඕනේ ප්‍රඥාව මුල් කොට සෝවාන් මඟට පිළිපන් උතුමා ධම්මානුසාරී පුජ්‍යලයා කියලා හඳුන්වනවා. ওই වචන ටිකක් අහලා තියෙනවා. ධම්මානුසාරී, සද්ධානුසාරී. අහලා නැද්ද? අහලා තියෙනවා. එතකොට මේ ප්‍රඥාව මුල් කොට ධ්‍යාන භාවනාවට දෙමේ තමන්ගේ රකින්න පංචශීලයේ රස්ත්‍රාංග සීලයේ සිල් පිරිසුදුභාවයෙන් සමාධිභාවයකට පත්ව මේ ස්කන්ධ පංචකේ නාම රූපේ විභාග කිරීමෙන් අර උදේවැය ඥාන දර්ශනයේ හිත පිහිටවීමෙන් ක්ෂණයක් පාසා බිදෙන රූප කැලී ටිකකුත් වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම ටිකකුත් පරිහරණය කරන සත්‍යයේ මම මම කියන වචනේ පාවිච්චි කරනවා මේක තෝරා ගන්නට. නමුත් මේ ස්කන්ධ පංචකයේ රූප කැලී ටික රූප විදිය තුලවත් වේදනා සංඥා සංකාර වෙන නාම ධර්ම ටික තුලවත් තවත් ඔහේ ඇතුලේ කවුරුත් නැහැ. ඒ ස්කන්ධ රාශි වෙන තැන සක්‍රිය වෙන තැන ඒ ස්වයන් ස්වයන් ක්‍රියවම හටගන්නා චේතනා ශක්තිය අපේ බුදුරජාණන් වහන්සේ චිත්තයිසික කියලා පෙන්වලා තියෙනවා. චේතනා ශක්තිය තුනේ අපි අතකට හසුරුවන්නේ අතපය උස්සන්නේ ගමන් බිමන් යන්නේ කතා බහ කරන්නේ ක්‍රියාවල යෙදින්නේ මොකකින්ද චේතනා ශක්තිය. ඒ චේතනා ක්‍රියාත්මකව කරන්න ඕනෑ කරන රූප පිටිය තමයි අපි ඔය බම්බයක් පමණ ඔබ පැතු විදියට උරුම කරගෙන ඉන්නේ. ඔබ මේ ඇත්තෝ පින්දහම් කරලා මේ රූප මිතිය පතලා තියෙන්නේ. මේ රූප මිතිය උරුම කරලා තියෙන්නේ. පතපු විදියට තමයි මේ රූපේ අත්පත් කරගෙන තියෙන්නේ. පෙර පින් දහම් කරපු පමණට තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දි කුසලයට හේතු වාසන ඇතුව තමයි අද මෙබඳු දහමක් තෝරා ගන්න පුළුවන් නුවණසෙකුණුත් ඉන්නේ. මේක ඒ කාරණා ටික තේරෙනවනේ. එහෙමනම් ඊළඟ අවස්ථාව තමයි ශ්‍රද්ධාව අධිමාත්‍රා කොට ශ්‍රද්ධාව ප්‍රමුඛ කොට මේ මාර්ගයේ වඩන කෙනා කියනවා ශ්‍රද්ධානුසාරී වෙයි කියලා. හොඳයි. ඔය ඕක බලන්න ප්‍රඥාව මුල් කොට ඉදිරියට නැත්නම් මේ ධර්මයේ පැත්ත යොමු වෙන තැන තමයි සරියුත් මහ රහතන් වහන්සේ. අසුචි දරුව වහන්සේගෙන් ඒ ධම්මා හේතුප්පවා කියන දහම් කොටස අහනකොට ප්‍රඥාව මුල් වුණා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාව ඇති වුණා. උතුම් සෝවාන් ඵලයට පත් වුණා. එතකොට ශ්‍රද්ධාව ඇතුව එක උදාහරණයක් ගන්න අනේ පිටිසුතුමාගේ සෝවාන් ඵලයට පත් වීම. මට අර වෙනදා මේ ගිහින් තමන්ගේ සහෝදරයා ඉදිරියට මොනවද මේ ලෑස්ති ඉන්නේ කියනකොට බුදුරජාණන් වහන්සේ එහෙම වඩනවා කියන බුදුරජාණන් වහන්සේ එහෙම කියලා දෙපාරක් අහලා රාත්‍රියේ නිදි වර්ජිතව ඉඳලා ජේතවනාරාමයට යන ගමන අහලා නැද්ද? දන්නනේ ආ ඒ ඒ ඒ එක් ශ්‍රද්ධාව. එතන සෝවාමයේ ශ්‍රද්ධාව මුල් කොට. දැන් මේ පින්නතුන්ට දැන් ওই දහම් ටික සමග සරල කරමු බලන්න ඉඳන් තව 7 8යි තියෙන්නේ ඒ කාලවකවානුලත් පින්නතුනේ මේ සංසාර දුකින් ඈතර වෙන්න. දැන් සංසාර දුකින් වෙන දහම් පරයායන් ආශ්‍රයෙන් ධර්ම කරු ටිකක් විවරණයක් අපි ඔය කළා. දැන් මේ පින්නතුන් මේ ගත කරන ජීවිතය තුල සද්ධා මත්තම් ප්‍රේම මත්තම්. මොකද්ද මා වචන දෙකක් ඉදිරිපත් කරනවා ඊත් වල දරා ගන්න ඕනේ, පවත්වා ගන්න ඕනේ, මතු කර ගන්න ඕනේ, දියුණු කර ගන්න ඕනේ අවස්ථා දෙකක් සද්ධාව. තුනුරුවන් කිරේ අචල අවිස්සප්පදාවේ සද්ධා මත්තම්, ප්‍රේම මත්තම්. පේනමත්යන් කියලා කියවේ තුනුරුවන් කෙරේ ඇති හිත හිත ඇති වෙනකොටම ওই හිත පිනා යන ස්වභාවයක් ඇති වෙන්න ඕනේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනේ මේ සසර දුකින් සතර අපායෙන් මිදෙන්න මෙන්න මේ දෙකරුණම පොහොසත් මේ දෙකරුණම ප්‍රමාණවත් මොකද්ද ශ්‍රද්ධා මාත්‍රයක් තිබුණත් පේන මාත්‍රයක් තිබුණත් තුරුණුවන් කෙරේ එයා නැතේ ගම්ස්තන්ති අපායම් අපායට යන්නේ ඒ මදිද මේ ජීවිතය තුල පින්නතුනේ මේ පින්නතුලගේ එහෙම ශ්‍රද්ධාව නැද්ද? ශ්‍රද්ධාව තියෙනවා. දාන ආදී පින්නම් කරන්නේ ශ්‍රද්ධාවෙන් නෙමෙයි. ශ්‍රද්ධාව. හොඳයි ශ්‍රද්ධාව කුළු ගැන්වෙන පුංචි කතාවක් ඉදිරිපත් කරන්න. තමන්ගේ ගෙදර. අපි දුකෝ පිල්ල පාතේ වඩින වෙලාව දැන්. ගෙවල් හත් තුනකට හතරකට එහායි ස්වාමීන් වහන්සේ නමක් රම්පිඩක් වාගේ පිම්පිඩක් පාත්‍රයේ පෙත්තු කොටගෙන පින්ඩ පාතේ වඩිනවා දකින්නවා තමන්ගේ නුදුලින් ඉඳලා ගෙදර ඉඳලා. මේ වෙනකොට ආහාර පාන හදලා නැහැ හාල් ටික විතරයි ලිපේ තියලා තියෙන්නේ. ඊළඟ නිවසක් යනවා බලාගෙන. තව ගෙවල් දෙකකින් තමන්ගේ නිවසට තමන්ගේ මිදුලට ස්වාමීන් වහන්සේ වාඩි වෙනවා. අල්ලපු ගෙදරට වැඩලා ඉන්නවා. ඒ වෙලාවේ තමන් ගිහින් ගේට්ටු වැහුවොත් ශ්‍රද්ධාවක් තියෙදි හිතේ නැහැ. එහෙම නෙමෙයි. කුස්සියට ගියා දැන් බත හැත පෙළා ඉවරයි. බතක් සැතපීලා නෙමෙයි වචනේ බත 70 පිටා ඉවරයි. ඒක අම්මලා දාන්නවා. බත ඉදිලා ඉවරයි. හැබැයි වෑංජනයක් තව හදලා නෑ. දැන් තමන්ගේ නිවසට වඩනවා ස්වාමීන් වහන්සේ. මොකටද වඩින්නේ? පින්ඩ පාතේ සඳහා. දොර ගහනවද? තව ආහාර සකස් වෙලා නැහැ කියලා. වංගනා කරන්න. වන්දනා කරලා ආසනයක් පනවලා වඩා හිඳුවලා කුස්සියට දුවලා ගිහින් උණුවෙන් මුදුන්පතෙන් බත් හැන්දක් අර පාත්‍රයට පූජා කරගන්න බැරිද අපිට පින්නතුනේ පුළුවන් ව්‍යංජනයක් හදන්න වෙලාව නැහැ. රතුළු වුණු ගෙඩි දෙක තුනක් හොදලා පිරිසුදු කරලා පීර්සියක තියාගත්තා. අම්මිරිස් තරල් දෙක හොදලා ලුණු වතුරෙන් හොදලා පීර්සිය තියාගෙන ස්වාමීනි පිළිගන්නාසේක්වා කියලා පූජා කරගත්තොත් ශ්‍රද්ධා මට්ටම්, ප්‍රේම මට්ටම් ඔන්න ඔබේ අවස්ථාව. එපමණකින් ඔබට පින් රැස් වුණාද නැද්ද? ඔව් සරල කාරණයක් වේ ඉදිරිපත්. තව ටිකක් උඩට එනවා. අර මා පෙන්නා විදිහේ ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී. මොකද්ද? ප්‍රඥාව මුල් කොට විදසුණු නුවණකට මේ ස්කන්ධ පංචකයක් ටිකක් තෝරනවා බලනවා. මොකද්ද මේ දේ? මේ රූපේ කියන්නේ මොකද්ද? මොනවද මේ වේදනා සංඥා සංකාර කියලා වචන ටික? මේ මේ මේ රූපේ නාම කොටසෙත් මේ සක්‍රීය වීම නේද මෙතන මේ සත්වේ කියලා කියන්නේ. ඒ සත්වනට රාගයේ, ද්වේෂයේ, මෝහයේ සිටිවිලි හට ගැනීමෙන් ඒනව ක්‍රියා කිරීම නේද මේ කුසල අකුසල කර්ම රැස් වෙන්නේ. මගේ ජීවිතයේ දීගරත්තන් ඉඳන් චිත්තන් රාගේනවා, දෝෂේනවා, මෝහේනවා ඒ ආපු ගමනේ. ලෝභ සිතුනොත් කටයුතු කළා. හැබැයි ඒ වගේම අලෝභ සිතුනොත් කටයුතු කළා. දාන ආදී පින්කම් එහෙමත් කළා. ද්වේෂ හිතෙනුත් ද්වේෂ හිතක් ඇති වුණා නැතුව නෙමෙයි. ගමු. අධ්‍යේශයෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් දුගී මගේ යාචකයන් ගැන හිතසුව සැලසමින් කතා කරමින් දුවාකරුවන් සමග පිරුණු හිතකින් සතුටු සිතකින් කතා බහ කරමින් ජීවිතය ගත කරව එකේ ආනිසංශය තමයි අද මිනිසත් ජීවිතයේ ওই විදිහේ රූපස්ත්‍රියන් ඇතුව යහපත් විදිහට නැරනුව නැතුව භෞගෝග සම්පත් ඇතුව දාන ආදී පින්කම් කරන්න අතවිත ඇතුව ඔබ මේ ජීවිතය ගත කරන්නේ පෙර කළ පින්කමේ පින්කම් වල ආනිසංසය මුල් කොටගෙනයි පින්නතුනේ. එහෙනම් තව සද්ධාමත්තම් පියමත්තෙන් තව ඉදිරියට ආවා. මොකද්ද? සද්ධානුසාරී ධම්මානුසාරී. තවත් ඒ නොනැති ඉදිරියට එනවා ඉදිරියට එනවා. සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන ත්‍රිද සංයෝජන දුරු කරගත්තොත් උතුම් සෝවාන් ඵලයටපත් වුණා කියලා ඔබටම ඔබ කෙට සාදුකාරයක් දී ගන්න බැරිද පින්නතුනේ. හොඳයි. අද මේ ධර්ම කාණ්ඩයෙන් සංකාර උත්පත්ති සූත්‍රයෙන් මා පෙන්වන්න උත්සාහ කළේ මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කාමාශ්‍රයයෙන්, භවආශ්‍රයයෙන්, අවිජ්ජාශ්‍රයයෙන්, ඒ වගේ සප්ත අංශයන්ගෙන් මේ සිත භවාංග සිත කිලුට්‍රපත් වී සංසාරේ අපි ගත කරන්නේ. ඒ ගත කරන ජීවිතය කුසලාදී පින්කම් කරමින් දානාදී පින්කම් කරන අතර ස්කන්ධ පංචකේ නිරෝධයේ පිණිසත් ඥාන මාර්ග ටිකක් සකස් කර ගැනීම ඥාන මාර්ගයකට පිවිසීමත් මම අර සුතමේ ඥානයේ සිට අරහත් මාර්ග ඥානය දක්වා ඔබට දහම් පරයය මගසලකුණු තබමින් පෙන්වා දීමට අද මේ දේශනාවෙන් අපි උත්සාහ කරනු ලැබුවේ. හොඳයි. පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන ඔබ නමින් මිය පරලොව ගිය සහලේ ඥාතිවර මව්දමෝපිය බන්දු මිත්‍ර කලස්ත්‍රාදී හැමත ධර්ම දේශනා කරවීමෙන් මනාව ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් උදාර පුණ්‍ය සම්භාරය පින්පඩුවක් වශයෙන් අනුමෝදම් විත්වායි සාදු කාරණාදයක් උසන්නේ සාදු සාදු ප්‍රාර්ථනා පිටුවාගෙන මේ විදිහට අපි දැන් ඥාතීන්ට පින් දෙමු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඔබ පරස්පරගත පින් අනුමෝදන් වීමෙන් සියලු ඥාති වර්ගයා සුඛී සුවපත් භාවයට පත් වේවා යම් බව දෝෂ වර්ධකින් පින් කරගත නොහැකි අභව විස්ථානයක ඥාති උපසිදු වී ඇතනම් මේ ශනේ මේ මොහොතේදී මේ පින් අනුමෝදන් වීමෙන් මේ පින්වත් හැමදෙනා සුගති භාවයක උපත ලබත්වා කියලා නැවතත් සාදුකාරයක් පවත්වමු. දැන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනම් චිරං රක්ඛන්තු මම් පරන්ති ධර්ම දේශ ධර්ම ශ්‍රවණය කළ මේ පින්තුන්ටත් ලෝකවාසී හැම දෙනාටම උතුම් දායකත්වතු ඔබ හැමට මේ දින එකලෙසින් එකසිතින් අත්පත් වේවා විශේෂයෙන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් පින් දෙමින් අපි හැම දිනාටම විජයශ්‍රී ජයශ්‍රී බෝසත්මන් වහන්සේගේ පීඨ ආරක්ෂාව සැලසේවා සැලසේවා සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා මේ පිටුතුන්ගේ සකල ප්‍රාර්ථනාවන් යහපත් ප්‍රාර්ථනාවන් එකලෙසින් එකසිතින් ඉෂ්ට සිද්ධ වේවා දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසාර්ථකමත් භාවයට පත් වේවා මෙවදුම දහම් දේශනාවන්ට අනුග්‍රහය දක්වමින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් දානාදී පින්කම් කරමින් මේ සසර දුක ගෙවා දමමින් උතුම් නිවනින් සැනසීම පිණිස මේ පින ඔබටත් මටත් එකලෙසින් එකසිතින් හේතු වාසනා වේවායි සිතා චිත්ත පීතියෙන් පින් අනුමෝදන් විය යුතු සාරුවන් සරණයි චිරං විපතු සද්ධම්මෝ ධර්මානුශාසනාව ප්‍රත්‍යු ගෞරවනීය දේශකයන්න් වහන්සේ නොච්චාගම ලිඳවැව ශ්‍රී විමල විසුද්ධාරාමාධිපති දහම්සර සවිකතිකාචාර්ය ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජ්‍යපාද ඉලන්දගස්වි සීල විසුද්ධි ස්වාමීන් වහන්සේ වහන්සේට දුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්ම දේශනාවෙන් සම්පූර්ණයක් ඔසසපටියක් ලබා ගන්න පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට පෙරවන් සරණයි.